ආනන්ද මහත්මයාට තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව් එහෙමයි සාන්නස නැත්තම් මට මේ අර අර සංකිච්ඡ ස්වාමීන් වහන්සේ නේද මේ අහපු ප්‍රශ්නෙට සම්බන්ධයෙන් ඒ උපේක්ෂාවෙන් අමෝහය ගැන කතා විදි ස්වාමීන් වහන්සේ මට මතක් වුණා අර චුල්ල වේදාල සූත්‍රයේ ලස්සන මම හිතන්නේ ඕක පොඩ්ඩක් විස්තර වෙන තැනක් වෙන්න ඇති අර අහනවානේ මේ සැප වේදනාවේ තියෙන දුක මොකද්ද දුකේ තියෙන සැපේ මොකද්ද ඊට පස්සේ අදුක්කම වේදනාවේ දුකක් සැපක් තියෙනවද කියලා අහන තැනකදී මෙහෙණින් වහන්සේ උත්තර දෙනවා මේ මට මතක හැටියට අදුක්කම තමන් ඉන්නේ අදුක්කම සෝකේ කියලා දන්න කෙනා එතන තියෙන සැපයක් තමන් ඉන්නේ අදුක්කම සෝපේ නැත්නම් උපේක්ෂාවක දන්නේ නැති කෙනා ඉන්නේ දුකක් කියලා. ඒකම නේද සාන්නත් මෙතන මේ වෙන්නේ ඇත්තරම මේ උපේක්ෂාවෙන්. ඔව් ඒ කියන්නේ දැන් අදුක්කම සුඛ ස්වභාවය අපිට ඒකයි මම කිව්වේ අර ධානවලදී උපේක්ඛා සහගත බවනේ වඩා ප්‍රබල తත්වය වෙන්නේ. එතකොට ඒ తත්වය මනස ගෙනියන්නේ දැනගෙන. එතකොට එතන ආරම්මන රසය උපේක්ඛා සහගත නෙමෙයි මනෝභාවයයි උපේක්ඛා සහගත. එතකොට ආරම්මන රසය උපේක්ඛා සහගත වෙනකොට තමයි අර දැන් මේ උපේක්ඛාව සුඛ දුක්ඛ උපේක්ඛා කියලා ඇහුවෙන් පස්සේ ඔතන අරමුණු කරන්න මේ ආරම්මන ඒ කියන්නේ එකසිතක ආරම්මන රසය ගන්නා ස්වභාවයේද එහෙම නැත්නම් සමස්තය පිළිබඳ උපේක්ඛා මනෝභාවයේද කියන එක අපි වෙන් කරගන්න. එතකොට එතකොට ඒ අරමුණෙහි ඇති වෙන උපේක්ඛා සහගත බව දැන් අපි හිතමු චක්කු විඥාණයෙන් ගන්නකොට චක්කු විඥාණය ඇති වෙන උපේක්ඛා සහගත බවමයි. හැබැයි ඊට පස්සේනේ අපට ඒ පිළිබඳ සෝමනස්ස දෝමනස්ස පහළ වෙන්නේ. එතකොට සෝමනස්ස දෝමනස්ස පහළ නොකොට ඕනනම් අපට උපේක්ඛා සහගත අරමුණ පිළිබඳ උපේක්ඛා සහගතව බලන්නත් පුළුවන්. හ්ම් හ්ම්. ඒ වගේ සුඛ සුඛ වශයෙන් හෝ දුක්ඛ වශයෙන් උපේක්ඛා වශයෙන් ආවහම අපට ඕනනම් ඒ සුඛ වේදනාව ගැනත් උපේක්ඛා සහගතව බලන්න පුළුවන් දුක්ඛ වේදනාව ගැනත් උපේක්ඛා සහගතව බලන්න පුළුවන් උපේක්ඛා වේදනාව ගැනත් ඕනනම් උපේක්ඛා සහගතව බලන්න පුළුවන් ප්‍රඥාවෙන් බැලුවොත් ඒ කාරණය එතන සනස එතෙන්ද දැන් දැන් ප්‍රායෝගිකව අපි මෙහෙම පොඩ්ඩක් හිතන්න පුළුවන් නේද දැන් අපි හිතමු දැන් මට කිසිම කරන්න දෙයක් නැති ඉන්න අවස්ථාවක කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි මට දැන් දුකක් නැහැනේ කියලා ඒ ඒ උපේක්ෂා අවස්ථාවේදී සැටයක් ඇති කරගන්න පුළුවන් මම මේ දුකක් නැතුව හොඳට ඉන්නවානේ කියලා. එහෙම නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි බෝරින් නේ කියලා දුකක් ඇති කරගන්න පුළුවන්. එහෙම එකක් නේද ස්වාමීන් වහන්සේ දැන් තියෙන්නේ. ඔව් එතන සැපක් දුකක් කියන්න බෑ. එතන සෝමනස්ස දෝමනස්ස උපදවා ගන්න පුළුවන්. එහෙම තමයි එහෙම තමයි. ඒක තමයි. පීඩාවක් නැහැ කියලා සොම්නසක් විඳින්න පුළුවන්. අයියෝ මම කර්මයක්ද මේ මොකක්වත් කරන්න දෙයක්වත් නැහැ කියලා ඒ විදිහට උනස්සයක් ඇති කරගන්න පුළුවන්. ඒතකොට ඒවා මානසික තීරණ. ඒක ඒක වෙනම මනෝභාවයක්. හ්ම් හ්ම්. පැහැදිලි පැහැදිලි. බොහොම බිඳානස අතර මේ ඔබ වහන්සේට මේ මේ ගොඩාක් ඉන්න ලැබෙන්න ඕනේ මේ ඔබ වහන්සේ ඇවිදින පුස්තකාලයක් වගේ මේ හැම ප්‍රශ්නයකටම <laughs> දැනුවත් වෙලා උත්තර දෙන එක මේ බොහොම පිං ඔබ වහන්සේට දිරුවන් සරණයි.